ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන් හටමින්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්න ගාමිණී නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. නගරී ශාස්ත්‍රීය චිත්‍රපට පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ගීත නැටුම් ආදී సౌందර්ය අංග ඇතුළත් නොවන චිත්‍රපට සංඛ්‍යාව ඉතා සුළු බව පෙනෙනවා. බොහෝ චිත්‍රපට ජනප්‍රිය වීමට ප්‍රධාන හේතු වශයෙන් ගීත, නර්තන, සටන් හා විකට ජවනිකා බව පෙනී යනවා. ඒ අතරින් ගීතය ප්‍රධාන තැනක් ගන්නවා. චිත්‍රපටයකට ජීවය දෙන්නේ සංගීතය. උගත් නූගත් බහුතරයක් ප්‍රේක්ෂක ජනතාව ගීත හා සංගීතයට වැඩි ඇල්මක් දක්වනවා. සමහරු චිත්‍රපටයේ නරඹා යන ගමන් එහි වූ ගීතයක තනුව මුමුණනවා ඇසෙනවා. එයින් පෙනෙන්නේ සුමහිරි ගීතනෝ ප්‍රේක්ෂකයන්ට ආත්මීකරණය වූ බව. අද ලලිත කලාලයෙන් මේ මහත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ ಭಾರತೀಯ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු නෞෂාඩ් අලි සංගීතවේදියා පිළිබඳව. දැන් මහරුක් සුල්තාන් පූරි රචනා කළ නෞෂාඩ් අලි සංගීතවත් කළ සාථි චිත්‍රපටයේ මුකේෂ් සුමන් කල්යාන්පූර් ගායනා කළ ගීතයක් میرا پیار بھی تو ہے یہ بہار بھی تو تو ہے ہی نظروں میں جانے تمنا تو ہی نظاروں میں دیکھوں تجھے یا دیکھوں زمانہ بے خود ہے නෞෂාඩ් අලි සංගීත අධ්‍යක්ෂණයට ගීපද රචනයට මෙන්ම චිත්‍රපට නිෂ්පාදනයටත් කුසලතා දැක්වුවේ 1940 දී ප්‍රේම් නගර් චිත්‍රපටයෙන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිස චිත්‍රපට 70කට ආසන්න සංඛ්‍යාවක් සංගීතවත් කළා. ඔහු සම්මානීය කලාකරුවෙක්. 1982 දී ඩද්රා සහබ් පල්කේ සහ 1992 දී පද්ම භූෂණ යන සම්මාන ඉන්දීය රජය නෞෂාද්ට පිරිනැමුවා. ඒ සිනමා සංගීතය වෙනුවෙන් කළ මෙහෙය ඇගීම සඳහා. ඔහු ඉපදුනේ 1919 වසරේ නත්තල්දා ලක්නව් වල. නෞෂාඩ් පුංචි කාලේ ඉඳලම සංගීතයට දැඩි කැමැත්තක් දැක්වුවා. බරාබන්ති නගරයට ගොස් උස්තාද් ගුල්බන් අලි, උස්තාද් යූසුන් අලි සහ උස්තාද් බඛාන් සහාබ් යන ගුරුවරුන්ගෙන් සංගීත අධ්‍යාපනය ලැබුවා. ජීවත් වීම සඳහා සංගීත භාණ්ඩ අලුත් වැඩියා කටයුතු කරන්නට ඔහුට සිදු වුණා. ඔබ මීළඟට සවන් දෙන්නේ පසු කලෙක ඔහු සංගීතවත් කළ ගීතයකට. මෙහි ගීපද ශකීල් බදායුනේ චිත්‍රපටය උරන් කටෝලා ගායනය මොහමඩ් රෆී चले आज तुम जहां से کام کی یہ دنیا جو زندگی سے کھیلے رے ہم کو لگے ہیں بربادیوں کے میلے رے ہم کو بھی ساتھ لے ගීතයක් නිර්මාණය කිරීමේදී සංගීතය හා හඬ වෙන වෙනම පටිගත කිරීමේ තාක්ෂණය ඉන්දියානු සිනමාවට හඳුන්වා දුන්නේ නෞෂාද්. චිත්‍රපට චරිතවලට මනෝභාව ප්‍රකට කරන්නට සංගීතය යොදාගත් ආකාරය පිළිබඳව නෞෂාඩ්ට පැසසුම් ගලා එන්නට වුණා. ඉන්දියානු සිනමාවට රාගධාරී සංගීතය මුසු කිරීම ඔහුගෙන් වූ තවත් වැදගත් මෙහෙයක් ලෙස සලකන්න පුළුවන්. 1954 බොලිවුඩ් ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී හොඳම සිනමා සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය නෞෂාඩ් අලිට ලැබුණා. ඒ බයිජු බෞරා චිත්‍රපටය සඳහා. එම චිත්‍රපටයේ ගීතයක පද රචනය සකීල් බදායුනේ ගැයුම මොහමඩ් රෆී. भगवान भगवान to آگ بنی بن کی برکھا پھول بنے انگارے ناگن بن گئی رات سہانی پتھر بن گئے تارے سب ٹوٹ چکے ہیں सहारे ओ जीवन अपना वापस ले ले जीवन देने वाले ओ दुनिया के रखवाले ඔස්කා සම්මාන උළෙලට ඉන්දියාව නියෝජනය කරමින් මදර් ඉන්දියා චිත්‍රපටය ඉදිරිපත් කළා. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ නෞෂාඩ්. ඔහු පෙර සිට සංගීත අධ්‍යක්ෂකවරුන් ගැන මෙහෙම කියනවා. අපේ පුරාණ සංගීත ප්‍රවීණයන් චිත්‍රපට සංගීතයක් ගැන සිතුවේ නැහැ. අපේ වාද්‍ය භාණ්ඩ අතර සිතාරය, වීණාව, බටනලාව, සාරාංගිය, රබාබය, එස්රාජය, ෂෙහනායි ආදී සාමූහිකව වැයීම පිළිබඳ අදහස් ඔවුන් ළඟ තිබුණේ නැහැ. ඒ වාද්‍යම් සියල්ලම ඒකල වාද්‍ය වශයෙන් යොදා ගැනීමයි එකල සිරිත. දැන් බාබුල් චිත්‍රපටයේ ගීතයක්. ශකීල් බදායුන්ගේ රචනය සංගීතවත් කළේ නෞෂාඩ් ගායනය ශම්ෂාද් බෙගම් හා තලාත් මහමූද් افسانہ کسی کا افسانہ میرا නෞෂාඩ් මෙහෙමත් කියනවා. පසුබිම් සංගීතය සඳහා දේශීය වාද්‍ය භාණ්ඩ තුලින් සාර්ථක නිර්මාණ කිරීමට හැකියාව තිබෙනවා. පසුබිම් සංගීතයක් නොමැති චිත්‍රපටයක් ජීවයෙන් තොර මියගිය පුද්ගලයෙකුගේ මුහුණකට සමානයි. ශාස්ත්‍රීය සංගීතය බහුතර ජනතාව අතර රැඳුණු කලාවක් නොවේ. පළමුව එය දේවාලවලත් පසුව මහරජා වරුන්ගේ හා නවාබ් වරුන්ගේ මාලිගාවලත් රැවුදුන් සංගීතයක්. චිත්‍රපට ගීත ඉතා සරල සිත් ඇද බැඳ ගන්නා තනු වලින් නිර්මාණය වී තිබෙනවා. එම තනු අලංකාර මෙන්ම සරල බවින් යුක්තයි. ඒ සංගීත නිර්මාණ සඳහා භෛරව, භෛරවි, ආසාවරි, සාරංග, භාගේශ්‍රී ආදී ජනප්‍රිය රාග යොදා ගැනෙනවා. චිත්‍රපට සංගීතයේදී අවස්ථානුකූලව වේග රිද්මයන්ට නිර්මාණය වූ ගීතද අත්‍යවශ්‍ය වනවා. නෞෂාද් අලි සංගීතවත් කළ මද ඉන්දියා චිත්‍රපටයට ශකීල් බදායුනි රචනා කළ ගීතයක් ගයන්නේ ලතා ඌෂා සහ මීනා दुनिया में हम گر گر کے مصیبت میں سنبھلتے ہی رہیں گے جلدا ලලිත කලාලය ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජේෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බොකොට. නාද තුලනය දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැත්තගේ खुशी अपनी